ගරු ස්වාමින් වහන්සේ පරියංකයේදී සිටන විටදී දන්නා තැන සිට නොදන්නා ස්ථානයකට ගිය විටදී Taman දැන් ඉන්නේ කිසිත් නොදන්නා තැනක බව දැනගැනීමේ කිසියම් හැකියාවක් තිබේද කරුණාවෙන් පහදා දෙන්න මේක ඇත්තටම මේ මමයා විසින් අහන ප්‍රශ්නයක් කවුරුත් කෙනෙක් නෙමෙයි මමයා තනි වෙනකොට එයා নানা ආකාර විදිහට ප්‍රශ්න කරනවා දන්නතට නොදන්නතන්ට යනකොට මම යන්නේ ඉඳලා මම යන්නේ නැත්තන්ට යනවා. කියා ගන්න බැරි තැනලා කියා ගන්න බැරි තැනට පොපුලන් තැනලා කියා ගන්න බැරි තැනට යනවා. මම සහ මම නොවේ කියන වෙනස නැති වෙලා යනවා. ඉතින් ඒකකොට ඒක සමස්තයක් වශයෙන් තමයි නිකන් just being. නිකන් ඉන්නවා කියන තැනට එනවා. ඉතින් ඒක වර්ණගා ගන්න එතෙන්ට යනකොට මම අසරණ වෙනවා. මගේ සීමාවල් නැතු වෙනවා. මම සාමම නොවේක නැති වෙන. ඒකට හරි බයක්, හරි අසන්න ගතියක්, හරි තනි ගතියක්, හරි ඒකාකාරී ගතියක්, අභියෝගයක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒක ස්වභාවිකයි. මොකද බුදුරජාණන් වහන්සේ දිනලා තියෙන්නේ. සක්කාය දිට්ඨි බුලවතරන් දුන්න වෙලා තියෙන්නේ. මාන්නේ බුලවතරන් මනින්න බැරි තැනකට ගිහිල්ලා තියෙන්නේ. මොකද මම සාමම නොවේ කියන වෙනස නැහැ. ඒක කුටි කඩා ගන්න බෑ සියල්ලම සමානයි. ඉතින් මෙතෙන්ට ගියාට පස්සේ තර්ක මනස අසරණ වෙලා ගොඩාක් ප්‍රශ්න කරනවා. ඒකට කියනවා fear of freedom කියලා. අපි නිදහසට බයයි. අපි නිදහසට සඳහා තමයි මේ කී කිය ඇතැල්ලා තියෙන්නේ. ඒ සඳහා තමයි අපි සීල් රකින්නේ. ඒ සඳහා තමයි අපි භාවනා කරන්නේ. නම් නිදහස හම්බෙච්ච ගමන් ඒක අපේ ලොකු අභියෝගයක්, ලොකු බයක්, ලොකු අසරණ ගතියක්. ඒක නිසා මේ ප්‍රශ්නේ ලියන්නගේ නෙමෙයි මම යගේ ප්‍රශ්නයක්. දැන් මේ ප්‍රශ්නට උත්තර දෙනකොට මම යා උදව් කරන විදිහට මම යා කොට ගන්න විදිහට ප්‍රශ්න කරනවාද එනත්තම් මම යා නැති කරන තැනට ප්‍රශ්න උත්තර දෙනවාද කියන එක සදාචාරය පැත්තෙන් බලන්න ඕනේ ව්‍යාකරණ පැත්තෙන් බලන්න ඕනේ භාෂාව පැත්තෙන් බලන්න ඕනේ සංවිධානය පැත්තෙන් බලන්න ඕනේ කරන්න බැරි දෙයක් මම යා ආයෙ ඔලුව උස්සන්න හදන්නේ එයා කියනවා මේක මට අවබෝධ කරගන්න පුළුවන් ඒ කියන්නේ මම යහනවා මට සීදීනසා ගන්නද කියන්නේ එනත්තම් මට ඔක්සිජන් දෙනවද සේලයින් ටිකක් දෙනවද ඉතින් කැමතිද දන්නේ සේලයින් දෙන්න ඔක්සිජන් දෙන්න. ඉතින් ඒ නිසා ප්‍රශ්නේ එක පැත්තකින් සාධාරණයි. මෙයා දැන් මැරෙන්න හදාන්නේ මෙයාට ආර්ටිෆිෂල් රෙස්පිරේෂන් දෙනවද ඔක්සිජන් දෙනවද සේලයින් දෙනවද? එහෙම නැත්නම් මෙච්චර කල් වද ජීවම නැත මැරියන් කියලා යන්න හදනවද? ඉතින් මේ දෙක අතර මැද උත්තරයක් බුදුහාමුදුර අපට දෙනවා. මොකද්ද උත්තරේ? එතෙන්ද ගිහිල්ලා ඒක ප්‍රතිපදාවේ ලොකු ජයග්‍රහණයක් කියලා කල්පනා කරනවා. එතෙන්ට ගිහිල්ලා ඒක කෙලෙස් අඩුතනක් කියලා කල්පනා කරලා පුළුවන් තරම් එතන ඉන්න. අය නිදිමත ගතිය ආවත්, බය ගතිය ආවත්, චකිත ගතිය ආවත්, අසරණ ගතිය ආවත්, ඒකාකාරී ගතිය ආවත් මොනවාකට තාර්කික උත්තර හොයන්න එපා. එතන ඉන්න. ඒකට කියනවා ෆැමිලියරයිස් කරනවා. එහෙම නැත්නම් හුරු කරගන්න. එහෙම නැත්නම් වශී කරනවා කියලා. ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට වචනෙන් කියන්න බැරිව තේරෙන පටන් අර ගන්නවා මේකට බය වුණොත් මේකට අභියෝග කළොත් මට මේ සත්‍ය අවබෝධ කරන්න බෑ. බය නැතුව මේක මගේ ඇබෑනි වහන. මෙතන තමයි හටගත්ත තැන. මම නැවත කියලා තියෙන ප්‍රයිමෝඩියල් ෆෝම් එකට එහෙම නැත්නම් ප්‍රාග් අවස්ථාවට මේක මේක මගේ gedara කරගන්න. ඉතින් ඉතින් මොකද්ද කරන්න ඕනේ කිව්ව ඇහුවොත් උත්තර දෙන්න දෙන්න මොනවද නොකර ඉන්න කියන එක විතරයි. මොනවා කියලවත් මම එයා උසලට උසනවා. මොනවත් නොකර ඉන්නත් ඕනේ. එහෙම නැත්නම් මේක සිද්ධ වෙන්නේ නැහැ. ඒක වශී වෙන්නේ නැහැ. ඒක තමන්ගේ තමන්ට ඒක හුරු වෙන්නේ නැහැ. ඒ නිසා මෙතෙන්ද ගිහිල්ලා ප්‍රශ්න නොකර ඒතර දැන අසහනේ තේරුම් ගන්න ඕනේ. එතන තියෙනවා අනුන්ගේ තනකට ගියා වගේ දන. රහින් අයින් වුණා වගේ, කොම් වුණා වගේ, තනි වුණා වගේ, පාළු වුණා වගේ, අසර වුණා වගේ. මෙන්න මේකට තමයි දුක්ඛ සත්‍ය කියන්නේ කියලා තේරුම් ගන්න. දුක්ඛ සත්‍ය කියන්නේ ඔතෙන් ගියාට පස්සේ අපිට නුරුස්නා ගතියක් එනවා. නොගැලපෙන ගතියක් එනවා. දැවිලි සෛලි අන්නෝක බාරගත්තා නම් ඕක තමයි මේ ආර්ය දුක්ඛ සත්‍ය කියන්නේ කියලා. ඒකට උත්තර හොයන්න යන්නෙත් නැහැ. උපු කරන්න යන්නෙත් නැහැ. තර්ක කරන්න යන්නෙත් නැහැ. එතන එතෙන්ට උපයන දෙයක් ප්‍රයත්නයේ ප්‍රයෝගයේ උපයගෙන එතෙන්ට යන්න. ඉන්න හේම ඉන්න. පුළුවන් තරම් කල්ප ගණන්, අවුරුදු ගණන්, මාස ගණන්, සති ගණන්, පැය ගණන් අතර ඉන්නකොට පේනවා. ඒක නඩත්තු කරන්න මොකුත් ඕනේ නැහැ. මොනවා කරුවත් ඇහැට මුණක් වැටෙනවා වගේ එතන. ඒ නිසා මෙතෙන්ද යන එක ප්‍රතිපදාවේ දක්ෂ කරනවා. ඊය කිසි කෙනෙක් කවදාකවත් මේක බාර ගන්න. එයා හැම වෙලාවෙම මේකට කොනහන. හැම වෙලාවෙම මේක පහුරු ගන්න. මේක තර්කයට දාන්න හදනවා. ණය විපස්සනාට දාන්න. දාන්න යන්න යන්න ප්‍රතිඵල එන පමා වෙනවා. ප්‍රතිඵල එන්න පමා වෙනවා. දැන් මේක තමයි தත්ත්වය. මේක තමයි බාර ගන්න. මේක ටිකක් අසහනකාරී, දැවිලි දැවිලි සහිතයි. මට කියලා කුට්ටිය කඩා ගන්නත් බෑ නම් කරන්නත් බෑ සීමාවල් පේන්නෙත් නෑ මේක ඉන්න පුරුදු වුණොත් නැත්නම් මේක සිද්ධි කරගන්න පුරුදු වුණොත් මේක මගේ හැබෑ නිවහන කරගන්න පුරුදු වුණොත් මේකට යන්නයි මම මේ භාවනා කරේ කියලා දැනගත්තොත් මෙතන ඉන්නකොට මම මොනවක්වත් කරන්න ගියොත් කෙලස් වෙනවා මොනවක්වත් නැතුව හිටියොත් කෙලෙසොත් නෑ ඒ කෙලස් නැති තත්ත්වයට උකා උරු වෙන්න ඕනේ අපේ හිත කෙලස් වලට පිට හිත කෙලෙස් නැති සත්‍යයට යන්න ඒක පිළිගන්න ඒකට ඒකේ සමාජිකත්වය ගන්න කොඩා කලින්ද කොච්චර කලින් මොනවද කියලා අහන්න එපයි කියලා කියනවා. ඉතින් යන්නයි අමාරු හිටවා. සුම්මයි දෙයි. ඒක හිටපන්. just be ඕක තමයි අපිට බැරි. මේකේ తాවකාලිකව නොගිය කෙනෙක් නෑ මේ ලෝකෙ. ඔක්කොමලා ගිහිලා තන ගිය ගමන් තනි වුණා, පාළු වුණා, බය වුණා, අසරණ වුණා, නම් කරගන්න බැරි වුණා, මේක වේදනාව ගන්න බෑ සංඥා ගන්න බෑ සංස්කරණයක් නෑ රූපාකාරයක් නෑ හිතකුත් තියනවත් නැහැ ඉතින් ඒකට අපි ආයෙම මමයට ඔක්සිජන් දෙන්න හදනවා මමයට සේලයින් දෙන්න හදනවා ග්ලූකෝස් දෙන්න හදනවා ආර්ටිෆිෂල් රෙස්පිරේෂන් දෙන්න හදනවා කොහොම හරි මේ අනේ මේ අතරණිය ගොඩ ගත්තොත් ඒක තමයි සදා හටන මුන්න තරම් තකතියුද කියලා හිතන්නේ ඉතින් මේකක් වගේ දෙයක් බුදුහාමරණ කල්පනා වෙන්නේ බුදු වෙන්නේ ඉස්සෙල්ලා මෙතන විමුක්තිය තියෙන්නේ කියලා කල්පනා වෙන්න අපි දන්න භෞතික විද්‍යාවේ ඉතිහාස භූගෝලික කරන කරන්න බෑනේ මොනම ලෞකික විශේෂකින් අතොත් දෙන්න යන්න දෙන්නේ යන්න දෙන්නෙත් නෑ ගියාට පස්සේ මෙතන නිකන් හිටපන් කියන එක කියන්නෙත් නෑ ඒ නිසා භාවනා උපරිම උත්තරීතර தත්ත්ව තමයි නිකන් ඉන්නේ එතෙන්ට යනකම් අපි ගොඩාක් දේවල් උපයන්න ඕන සපයන්න ඕන මේ සම්බර භාවයේ ගන්න මේ ඝර්ෂණයක් නැත්තඳ යන්න නම් කරන්න බැරි තැනට යන්න. ඒක දන්නවනම් ප්‍රතිපදාය ප්‍රතිඵලයක් කියලා. ප්‍රතිපදාවෙන් තොර කද්දාකත් ඔතෙන් යන්නේ. ඔතෙන් ගියොත් සීදී නසලන. ඔතෙන් ගියොත් වහකෑවා. ඔතෙන් ගියොත් කලන්ත හැදෙනවා, heart attack එනවා, blood pressure නගිනවා. ඔක්කොම වැඩි වෙනවා. මොකද Tamanට බලන්න පේන අහලක reference point එකක් නැහැ. orientation එකක් නැහැ. benchmark එකක් නැහැ. ඉතින් එතන ගියාට පස්සේ අපි මෙතෙක් කල් හම්බ කරපු දේවල් අපේ ජීවිතේ හම්බුනාම අපේ තිබුණ ඔක්කොම ඔක්කොම සුන්නත් දුර වෙලා යනවා. ඔක්කොම බිඳුවට බහිනවා. ඒ தත්ත්වයට මේක ළඟා වීමක් කියලා හිතන්න. මේක ලොකු ඇචීව්මන්ට් එකක් කියලා හිතන්න, එන්ඩෝමන්ට් එකක් කියලා හිතන්න, gift එකක් කියලා හිතන්න. ඒ මනස කොච්චර රැඩිකල් වෙනවද? මේ අහන්නේ ආපහු මම යකට ගන්න ප්‍රශ්නයක්. මම මේ ඔක්සිජන් දෙන්න ක්‍රමයක් අහන්න. දෙන්න නම් පුළුවන්. නම් විශේෂ දෙන්න පුළුවන්. ඒකට ආය හොතෝ තමයි දන්නව. ආයෙත් දවසක ඔතෙන් යන්න ඕනේ. ඒක නිසා මෙතන ගිය කෙනාට ඒ භාවනා පටන් ගන්න කෙනාට දෙන උපදෙස් ටික හරියන්නේ නැහැ. කියන තේන ඔතෙන් ගියාට පස්සේ ඕක බහුලීගත කරන්න. ඕකෙම ඉඳ යමක් නොකර ඕම ඉඳ අරින්න. දැන් ඔක්කොම සිද්ධ වෙන්නේ ඕටෝ පයිලට්ින්. මැෂින් එකට අත තියන්න යන්න එපා. ඔකට ඕම යන්න අරින්න. එහෙම නැත්නම් ඔක blessing in disguise. බය වෙන්න දෙයක් නෙවෙයි. ඕක ප්‍රශ්නයක් නෙවෙයි. ඕක උත්තරයක් කියලා බලන්න. මේ ප්‍රශ්නයක් කරගත්තොත් ඒ මනසයි බල්ලවල් ගියල්ලන් ඇදුවා වගේ වටේ කරකැවෙනවා. දැන් මෙතන ගිය ගමන් අසරණ වෙනවා, පාළු වෙනවා තමයි. ඉතින් ඕක හරහා ගිය මනසට මරණයක් නෑ. ඔය ඔතෙන්ද මරණයට බය නිසා තමයි ওই බය බය ඒ තමන් නම් හම්බ කරගත්ත දේවල් තමන්ගෙන හම්බුනාම කීර්ති ප්‍රශංසා මෙච්චර මහන්සියෙන් හම්බ කරගත්ත දේ මේ තරම් ඉක්මනට බිඳුවට දාන්න පුළුවන්ද? නසලක හරින්න පුළුවන්ද කියලා මේ ඇති වෙන අර මෙවට තියෙන තණ්හාවෝ තණ්හාව කෙලෙම තියෙන කාම තණ්හාවෝ කාම සංඥා නිසා රාසාවෙන් උපදාගත්ත ඩෙන්ටිටි එක මම ආයනය උදු දේවී යනවට කැමති නැහැ. ඒ නිසා මේ ප්‍රශ්නේ බොහොම හොඳයි. හැබැයි ඉතින් උත්තරයක් දෙන්න පුළුවන් කියන එක ප්‍රශ්න. මම උත්සාහ කරේ දන්න විදිහකට මේක සම්බන්ධීකරණය කරන්න නැත්නම් සංනිවේදනය කරන්න කිව්වට සාධාරණ සැකයක් තියෙනවා. මේක වටිනා භාවනාවක් විදිහට කෙනෙක් පිළිගන්නේ නැත්නම් නිකන් හිටියා. තිබිච්ච දේත් ඔක්කොම නැති වුණා. දැන් දවස් 10 භාවනා කරලා ගෙදර යනකොට උම්ම උම්මා. ආවේ නම් ධානය අරගෙන යන්නම්, මාර්ගඵල අරගෙන යන්නම්, උඩින් එන්නම්. දිබ්බ චක්කු ලබඤ්ඤං, දිබ්බ සෝත ලබඤ්ඤං, අනුගේ හිත් කියවඤ්ඤං කියලා. දැන් බලන්න ගෙදරින් ගිහම මල්ලක් නැහැ. ඉතින් කවුද කැමති? කවුද කැමති ඉන්නේ බබයි බේසමයි දෙන්නා වත්තෙන් බල්ලට විසිකොල්ල දාලා. ඉතින් බබා කියන්නේ බේසමයි වතුරයි විසිකිරපයි කියමුකෝ දැන් බබත් එක්කම විසිකොල්ල. කවුද කැමති? මේ බවෙම කිව්ව එක එක කෙනෙක් නෑ රෙජිස්ටර් එකට රෙජිස්ටර් වෙනවා. මේ වගේ තැනකට ගෙනියන්නේ කියලා එහෙම කලින් කිව්වනම් ඔක්කොමලා ගියයි අපි ඊගා රෙජිස්ට්‍රේෂන් එකට එන්නම් පස්සේ එන්නම් දැන් මහදිසි මොකද දැන් තව තියෙනවා වැඩ ගොඩක් මම යට පොයින්ට්මන්ට්ස් තියෙනවා ගොඩක් මමත් එක්ක ගහගත්ත වෝඩ් කොන්ට්‍රැක්ට් කියනවා. ඒත් මෙතෙන්ද කරකොල තමයි ගෙනියන්නේ. දිනකොට දිවි ලෝක සම්පatti, බ්‍රහ්ම ලෝක සම්පatti, දීප්ප ජක්ක, දීප්ප සෝත ගොඩාක් පෙන්වනවා. බුදුරජාණන් වහන්සේ නන්ද කුමාරයා දිවි ලෝකෙ ගිහිල්ලා දිව්‍යාංගනායි කකුල් පෙන්වනවා. එනි කියන කෙන බලපං කොනන්ද මේ දිව්‍යාංගනා කොච්චර ලස්සනද ඒක කකුල් පරවි කකුල් වගේ. උඹට ආස නැද්ද එකක් ගන්න කියලා. <laughs> මම මොනවාරි කිව්වම මට බයිනවා. ඒතකොට කෙලින්ම කියනවා පරිදි කකුල් වගේ බලන්නේ කියලා නන්දකුමාරය අහන ඔබට ආසයි තෙන්නේ නැද්ද? ඒතකොට කියනවා අනේ මං අර දැකපු මඟ දිනකොට දැකපු ජනපද කල්යනේ පුරුටු ඇතිරියක් වගේ මේක නම් කොච්චර වාසනාවක් කරන්නේ ඉත්තගෙන භාවනා කරත හැකි බැඳ ගන්න භාවනාව. ඉතින් ළඟින් යන පොඩි ආසර අහනවලු හම්බුනේ නැද්ද තාම ජනපද සුදන්න නාලියක් කියලා. කවුරු ලබන්නද ඒ භාවනා කරන්නේ සුරංගනාවේ ලබන්නද කියලා. ඊමණසේ ඒක කරන්නේ ඒ උත්තර උත්තර වෙන එකක් කරන්න බෑ. යාට ජනපද ගානට වැඩි ලස්සන එකක් දෙන්නම් කියලා තමයි අද ගන්න කියලා වැඩි කරේ. ඒ නිසා මෙතන ඉන්න කට්ටියත් මෙතෙන්ට ගෙන්නන්න කීයක් උත්තර වෙටි දාන්න. ඒත් ගෙදර යනකොට ලොකු මල්ලක් අරගෙන යන්න තමයි කට්ටිය එන්නේ. මේ තිබුණට වැඩිය හොඳ ටිකක්. දැන් මෙතෙන්ට ගියාට පස්සේ තියෙනවා ගෙනාවු ඩෙන්ටිටි එකක් නැහැ. අනන්‍යතාවයක් නැහැ. නිකම්ම නිකම් නිකමෙක්. නෝබඩි වෙන්න හදන්නේ. somebody become nobody මම ඒකයි මම කියන්නේ මේක හරි අමාරු කොමියුනිකේට් කරන්න කොහොමද කියලා බැරි නෑ පිළිගන්න හිත කැමති නෑ ඒ සමයක හරි ගැඹුරුයි කියලා කියනවා හරි පටිච්ච සමුප්පාදය කියලා කියනවා අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියලා කියනවා බර වචන දාන කොයි වචන දැම්මත් මේ මල්ල මේ පොඩි අතාරින්න කවදාවත් ඉතින් මම හිතන්නේ මම උත්තර දුන්නයි කියලා. නමුත් ඒ විග්‍රහ කිරීමක් කරේ ඒ නිසා ඊගා ප්‍රශ්නට අපි යනවා. අනිවාර්ය සංස්කෘතේ එතනදී ඒ වගේ තැනකට යනකොට මේ පරියන්කයකදී විතරද එහෙම සිද්ධ වෙන්න පුළුවන් වෙන තැනකදී එහෙම වුණොත් එහෙම අස්වාභාවිකද නෑ හුස්ම දෙකක් අතර හැම වෙලාවෙම ඕක තියෙනවා අල්ලන්න ඉතින් තමන්ගේ වේරියබල්ස් ඔක්කොම ෆික්ස් කරලා ඒකට ඒම් කරුවොත් පරියන්කදී අල්ලන්න ලේසි හුස්ම දෙකක් අතර ඕක තියෙනවා කියන එක හිතගෙන හිටියත් පොල් ගෑවත් පීනවුවත් ඕක උච්චරම තමයි මේකෙන් අල්ලගත්තට පස්සේ පරියන්කේ අල්ලගත්තට පස්සේ සම්පූර්ණේදී අල්ලදැයි ඊට පස්සේ ඉතින් දැන් වැඩ කවුරුත් ගහ බැන ගන්නකොටත් මේ හුස්ම දෙකක් අතර මැද උග තියෙනවා. ඒ කියන්නේ අරකටත් නැති මේකටත් නැති මේ මේ අත දෙලොක් අතර තැනක් හිටිනවා. අගාධයක් හිටිනවා. ඒ අගාධේ පන්නන්න තමයි තණ්හාව තියෙන්නේ. ඒකට වට ගන්න නැතුව, ඒක දකින්න නැතුව, බය හිතෙන්න නැතුව ඉන්න ආශාජ ප්‍රසාස ආශාජ ප්‍රසාස පන්න පන්න යනවා. එතන තමයි එකක් බොහෝ වැඩවල යෙදී යෙදී යනවා. හැම වැඩ දෙකක් අතරම, හුස්ම දෙකක් අතරම, හිතිවිලි දෙකක් අතරම, වේදනා දෙකක් අතරම, ශබ්ද දෙකක් අතරම ලෝක තියෙනවා. ඔක දැකීම බයක් කරගෙන අපි තියෙනවා. දීතිකාවක් කරන්න දෙන්නේ. ඒක තමයි තණ්හාව කරන්නේ දෙක මුතුන් දෙක అలවණ එක විතරයි. මේ අඩිය බලන්නේ නැතුව දැන් සංගීත පාලනයක යනකොට මෙන් බැලුවොත් වැටෙනවා. ඈත බලාගෙන යන්නේ කියන. කොහොමවත් යන්නේ ලෑලි ටිකක් උඩ තමයි. දැන් දැක්කොත් බය වෙනවා. ඒක නිසා ජසුත්‍රේ කියන්නේ. හරි? මජ්ජසුත්‍රේ. මජ්ජසුත්‍රේ අපි මැද දකින්න නැතුව තමයි මුළු මේ ලෝක විශ්යම හදාarලා තියෙන්නේ. මැද බලන්නේ නැතුව කොන් දෙක පීක්ස් දෙක අරගෙන මේ දෙක ගැට ගන්න කරන ක්‍රම තමයි මේ දැනුම කියලා කියන්නේ. මාන්නේ කියලා කියන්නේ. ඒක ගැට ගහගෙන ගැට ගහන අපි එක එක පාලම් හදනවා. පාලම් පාරු හදාගෙන හිටියට හැම සීටි දෙකක් මැදම තියෙන හිස්තන. ඒ නැත්නම් චිත්‍රපටියක් පෙන්නකොට ඒ චිත්‍රපටියේ ෆ්ලෑෂස් දෙකක් මැද තියෙන අඳුර දැක්කනම් අඳුර දකින්න බැලුවනම් අඳුර දකින්න ස්වරූපෙන් චිත්‍රපටිය බැලුවනම් චිත්‍රපටිය රස වෙන්නේ නැහැ. චිත්‍රයේ රස විඳින්න නම් මේ දෙක අතර අඳුර දකින්න බෑ දිගට මන රිදී රේඛාව දකින්න. එතකොට අපිට ට්‍රැජඩිස් කොමඩිස් පේනවා. නමුත් මේ හැම තහඩු දෙකක් මැදම අන්ධකාරයක් තියෙනවා. මේ අන්ධකාරය බලන සුළු තිරේදී අපලනින්න චිත්‍රපටි රංග ලස්සනක් නැහැ. ඒ නිසා අපි කියනවා ඒ කට්ටියට මේ චිත්‍රපටයේ තියෙන රස විඳිනේ කහබාසිනිය කරනවා. මේ අතරමැද අන්ධකාරය බලන්න කියනවා. ඒත් අන්ධකාරය බැලුවත් නැතත් තියෙන එකක්. මේ ඇහි තියෙනවා දෘෂ්ටි පැවැත්ම කියලා එකක්. ඒ දෘෂ්ටි පැවැත්ම නිසා මේ මැද අන්ධකාරය පෙන්වන්න නැතුව ආලෝකයෙන් ආලෝකයට දිගට ඇදගෙන යනවා. ඒක තමයි තෘෂ්ණාවෙන් කරන්නේ. ඒක තමයි මේ චරණ චිත්‍ර කියලා කියන්නේ. වීඩියෝ ෆිල්ම්ස් චිත්‍රපටි වල පෙන්නේ ඒකම තමයි ඉදින්දා ජීවිතයේ තියෙන උස්ම දෙකක් අතර හැම වෙලාවෙම අපි නිවනක් තියෙනවා. නමුත් ඒක දකින්න ගැවදෙන උස්ම තුනී වේගන එනකොට අපිට හුස්ම ලගන්න බැරුව යනවා. බය වෙනවා. අන්ධකාරයේ මැද තියෙන හිස්තන දකින්න අනික් variables ඔක්කොම fix කරලා බලාගෙන යනකොට ඊන් ඩාඩි දාන. වක්කාර වෙනවා. ඉතින් ඔළුව වැනෙනවා. කරකවනවා. අතන රත් වෙනවා මෙතන සීතල වෙනවා. කුජ දානවා. ඉතින් ඒකෝට ආයෙසරයක් අයිය මුස්මක් කරගෙන අපි ආයෙසරයක් ඥාන බේර ගන්නවා අර තියෙන මේ අගාදේ. අර හිස්තන බලන්නේ නැතුව. ඉතින් ඒ තාක්කල් සංසාරේ. නැත්නම් හිස්තන ඉඳගෙන ඉන්නකොට විතරක් තියෙන ගන්නේ. හැම දැනුම තියෙනවා. ඉතින් එතෙන්දී ලේසි අර විචල්්‍ය සාධක ගොඩක් හිත කරපු නිසා හරියටම මේ බල රේඛාව එලයින් වෙනවා. ඒතර බල සම්ප්‍රේෂණයක් වෙන්න තියෙන ඊට වැඩි පරියන්කේදී නම් ඒකෙන් ගත්තට පස්සේ සක්මනිත ගන්න පුළුවන්. ඊට පස්සේ ඉදින්ට වැඩ කරනවත් ගන්න පුළුවන්. ඒ පුරුද්දානවා.